අවසරයි කරුණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද දෙවෙනි දවසටත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට නැත්නම් ධර්ම සාකච්ඡාවකට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. සැසිවාරයේ ආරම්භ කිරීම පිණිස අපි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරගනිමු. ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි තරංගෙන් ඉල්ලා හිටිමු. ස්වාමීන් වහන්සේ අද දින ලිඛිත ප්‍රශ්න 11ක් තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්ස මම පිම්බීම හැකිලිම මූලික කර්මස්ථානය කරගනිමින් භාවනාවේ යෙදෙන ආධුනික යෝගාවචරයෙක්මි. පර්යංකයේ වාඩි වෙනවත් සමගම මුල්ම පිම්බීමෙන්ම පිම්බීම හැකිලිම හඳුනාගෙන භාවනාවේ යෙදෙමි. නමුත් ටික දිනක සිට උදරයේ චලනය සිදු වූද කිසිවක් දැක ගැනීමට නොහැකි විය. වරහන් ඇතුලේ එනම් පිම්බෙන පිම්බීමේ ස්වභාවය දිග පිම්බීමක්ද කෙටි පිම්බීමක්ද ආදී වශයෙන්ි. නින්දෙන් නින්දෙන් ඉමහත් බාධක පැමිණේ. පළමු විනාඩි 30 තුලම මට දැඩි නින්දේ පසුවේ. නින්දෙන් අවදිවනවත් සමගම සිත පිම්බීම වෙත යොමු උවද මොහතකින් එනම් එම පිම්බීමේදීම හැකිලීම අවසන් වීමට පෙර මා නැවත නින්දට වැටි. මෙය නිතර වැඩි වාර ගණනක් සිදුවේ. නමුත් අවසන් විනාඩි 20 25ක කාලය හොඳින් එනම් කිසිදු සිතිවිලි බාධාවකින් තොරව භාවනාව කරගෙන යාමේ හැකියාවද ඇත. එම අවස්ථාවේ මට ප්‍රබෝධයක් හා සැහැල්ලුවක් ගතසිත පුරාම දැනේ. ඔබ වහන්සේ නිතර පවසන දෙයක් තමයි නිନ୍ଦ නිନ୍ଦ යනවා නම් ලෑස්ති වෙලා යන්න කියන එක. ලෑස්ති වී යන්නේහි අදහස ටිකක් පැහැදිලි කර දෙන්න. සක්මනේදීද වම දකුණ තියමින් සක්මන් ආරම්භ කළද සිත සිත සියලු මූලික පියවර පසු කර නැමෙනවා දිගහැරෙනවා යන පියවර වෙත යොමු වේ. සක්මන අවසන් වන තුරුම එම පියවරේම යෙදී. නමුත් දැන් දැන් සක්මනේදීද නිදිමත ගතිය ඇතිවේ. කම්මැලිකම අලස බව දැනේ. එමෙන්ම එපමණක්ම නොව සියල්ල නලියන තිත් ගොඩවල්සේ පෙනේ. මෙය වැලි මළුවෙන් ආරම්භ වී දසත පැතිරී යයි. අහස, ගස්වැල්, මිනිසුන් සියල්ල නලියන තිත් ගොඩවල් ලෙස පෙනේ. එය සක්මනේදී පමණක් නොව සාමාන්‍ය අවස්ථාවලදීද ඇතිවේ. ගරු ස්වාමින් වහන්ස මා කෙරෙහි ඉමහත් අනුකම්පා කොට මේ தত্ত্বයට මා මුහුණ දිය යුතු ආකාරය සහ භාවනාවෙන් ඉදිරියට යාම සඳහා මා කල යුත්තේ කුමක්දයි පහදා දෙන ලෙස ඔබ වහන්සේගෙන් දෙපා නමෙද ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකේ පරියංක භාවනාවෙන් පටන් අරගත්තොත් පරියංකේ පටන් ගන්නකොටම පිම්බි මැකිලිම මුගක් වෙලා යන්න දෙනතු ඒක සැරකින් දෙකින් වගේ තැම්පත් වෙනවා දකින්නවනම් ඒකේනා ඒ පිම්බි මැකිලිම තැම්පත් වීමත් එක්කම මේ තමන්ගේ ශරීරයේ ඉරියව්ව ඉඳගෙන ඉන්න ඉරියව්ව අල්ලගන්න පුළුවන් වුණොත් ඒ ඉරියව්වට සාපේක්ෂව නිින්දට සූදානම් වෙන්න පුළුවන්. ඒ ඉරියව්ව නොපෙනී යෑමත් එක්ක තමයි නිින්ද එන්න පටන් ගන්න. නැත්නම් ඉරියව්වේ තියෙන සැහැල්ලු ගතිය එනකොට ඍජුමත එනවා. පිම්බි මහැකිලිමට සාපේක්ෂව යන්න පුළුවන්. නමුත් මේක පිම්බි මහැකිලිමෙන් දෙකින් ඒක දියාරු වෙලා යනවා නම් හොඳම වැඩේ තමයි තමන් ඉන්නේ ඉරියව්වට හිත දාන්න පටන් ගන්නකොට බිම්බි මැකිලි පේනවට ප්‍රශ්න නැහැ. ඒක නැති වෙනකොට ඉරියව්වට හිත දාලා ඉරියව්වේ විස්තරත් ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් තුනි වේගන යන පටන් ගත්තාම තමයි මේ ওই කියන නිින්ද එන්නේ හුඟක් වෙලාවට. එතකොට නිින්ද ඒම සහ අරමුණ තුනි වීම, අරමුණ ක්ෂය වීම, අරමුණ වැය වීම, අරමුණේ Nirodha දෙක සමානයි. ඉතින් එතකොට මේ Nirodhe දකින්න වෙනුවට අපේ කෙලස් බර හිත නිදිමතක් ඇති කරනවා. ඒ නිසා දකින්න Nirodhe Nirodhi කියලා කියන්නේ කයේ දැනුම නොදෙනී යෑම. කයේ දැනීම ක්ෂය වෙමින් යෑම. කයේ දැනීම වැය වෙමින් යෑම හොඳට නිරීක්ෂණය කරුවොත් අපේක්ෂා කරන්න පුළුවන් මේක ගෙවෙන්න ගෙවෙන්න නිදිමත මේ පැත්තෙන් එනවා. කාටියට කියනවා නම් ඊට බැහිම බහින්න බහින්න මේ පැත්තෙන් අන්ධකාරය එන්න පටන් ගන්නවා. ඒ වෙනට අරුණ බැලුවොත් ඊට නගින්න නගින්න නගින්න අන්ධකාරය දුර වෙනවා. ඉතින් මේ ඉරියව්ව බැලීමම සක්මනේ ඉස්ත් කරන්න පුළුවන්. වම දකුණ වශයෙන් විස්තර නොපෙන්නාට මම දැන් ඉඳගෙන නෙවෙයි ඉන්නේ සක්මනේ කියන අදහස තියෙනවනම් ඒක නින්දට වාංගු වෙන විදියට නින්දට විරුද්ධාර්ථයේ විදියට ඉන්නේ ඉරියව්ව දකින්න. එතකොට වැඩි වෙන්නේ Taman අර ඉරියව්ව කියන සක්මනේ කරන වම දකුණ වගේ පුංචි අරමුණක් පරියංකේදී කරන පිම්බීම හැකිලිම කරන පුංචි අරමුණක් වෙනුවට තමන්ගේ ඉන්න ඉරියව්ව පුරුදු කරගත්තොත් හිතගෙන හිටියත් ඉඳගෙන හිටියත් ඒක අපිට මේ මොන ආවේගයක් ආවත් නිදිමත ආවත් තරහක් ආශාවක් ආවත් ඒක නැති කිරීමේ පළවෙනිම ආරම්භක ස්ථානේ තමයි මම මේ ඉඳගෙනද ඉන්නේ මම මේ හිටගෙනද ඉන්නේ කියලා අන්නේ ඉරියව්ව ස්ථාවරේ ගන්න ස්ථාවරේ ගත්තකම ඒ ආවේග වලින් සහ ওই නිදිමත වගේ දේවල් වලින් එන නපුරු බලපෑම අඩු වෙන පටන් ගන්නවා ඒ නිසා උපදේශ දෙකක් මම මතක් කරන්නේ එකක් තමයි ඉඳගත්තර පස්සේ පිම්බීම හැකිලිම නැති වුණත් ඉඳගෙන ඉන්න ඉරියව්ව අමතක කරන්න එපා දෙක නිඳට ලෑස්තිලා යන්න ඒකෙම සක්මන සම්බන්ධ කටයුතු තමයි සක්මනේදිත් වම දකුණු වශයෙන් එසවීම ඇවිතෙන් කරාට අවසානයෙන් අපිට උදව් කරන්නේ ඉන්නේ ඉරියව්ව තමයි. අන්නේ ඉරියව්වට සාපේක්ෂව නිදිමත එන හැටි බලන්න. එතකොට ඒ දෙන්න පොල්පිට පාගෙන වැඩේ වෙන්නේ. මේක වැඩි වුණොත් මේක විශ්සනවා, මේක විශ්සනොත් මේ මේක පෑගුවොත් මේක ඉස්සෙනවා. ඉතින් එතකොට පේනවා මේක හේතුඵල ධර්මයක් තියෙන කියලා. ගරු ස්වාමින් වහන්සේ මා ආදුනිකයෙකු වන අතර මා පර්යංකයට ආනාපාන සති භාවනාව වැඩිීමේදී පහත ගැටලුවට මුහුණ පා ඇත්තෙමි. ආනාපාන සති භාවනාව වැඩිීමේදී ප්‍රස්වාස වාතයේ හා ආශ්වාස වාතයේ වෙනස මෙනෙහි කිරීමේදී නලල මැද ඇතුළතින් ප්‍රසාරණයක් හා සංකෝචනයක් දැනේ. එමෙන්ම ප්‍රසාරණයේදී නලල මැද හා නාසයට ඉහළ පෙදෙස තද කිරීමක් ලෙස දැනේ. මෙය දිගින් දිගටම පවත්වා ගැනීමට ආශාවක් ඇතිවන අතර එම චේතනාව හට ගැනීමත් සමගම එය නැති වී යයි. එමෙන්ම එය ආනාපානයේ මෙනෙහි කිරීමක් සමග නැවත ඇතිවේ. මෙයට හේතුව පහදා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා. ඒ tie වගේ වෙලාවල් අර හිසෙන් එන දැනීම් අතුරු නිෂ්පාදන වශයෙන් තියාගෙන අතිරේක ලාභ වශයෙන් තියාගෙන ඒක පෙන්ුණත් නැතත් ආනපානෙත් එක්ක සෝදකම ආනපානෙත් එක්ක මූණට මූණ දාගෙන දාලා ඉන්න ගතිය ආවොත් ඔය එහෙට මෙහෙට වැන්න ගතිය හුඟා කඩු වෙනවා. ඒ නිසා එන ඔළුවේ නෙවුවා ප්‍රිය වෙන්නත් පුළුවන් හොඳ වෙන්නත් පුළුවන් සහැල් වෙන්නත් පුළුවන් අප්‍රිය වෙන්නත් පුළුවන් අමනාප වෙන්නත් පුළුවන් බර වෙන්නත් පුළුවන්. ඒ ඔක්කොමත් තියෙද්දි නැත්තම් ඒගොල්ලෝ ඇවිල්ලා මේ ඉඟිබිඟි පාද්දී මූල කර්මස්ථානේ වලට ගියොත් ඔය ගල්වල පාරේ තියෙන බලගොඩලි සමතලා වෙන ගතියක් තියෙන නිසා ඒ අතරමඟදී හම්බෙන අරමුණුත් එක්ක වැඩි ගණතුණු කරන්න යන්න එපා. අයින් කරන්න යන්නත් එපා. තමයි මූල කර්මස්ථානත් එක්කම හිත පවත්තන්න. එතකොට ওই කරදර බොහෝ විට අඩු වෙනවා. ගරුතර ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ උපදෙස් අනුව ටික කලක සිට භාවනා කරමි. පර්යංක භාවනාව මම හුස්ම රැල්ලේ සිත පිහිටුවමින් ආනාපාන සතිය වඩමි. මාගේ මූල කර්මස්ථානය නාසයේ මැද කොටසයි. ආස්වාසයේ සීතල බවත් ගොඩාක් ලෙස නාසයේ බිත්තිවල හැපෙමින් ඇතුළු වී එකවර නතර වන බව දකිමි. ප්‍රස්වාසයේ ගොඩක් ලෙස පිටවීමට පටන්ගෙන තුනී වී ශුන්‍ය වී යන සැටි දකිමි. මේ දෙක අතර තත්පරයක පමණ කාලයක් ඉඩක් ඇත. මෙසේ බලා සිටින විට සිත තැම්පත් වී හුස්ම රැල්ල නොදැනී යයි. එවිට හදවත ගැහෙන සැටි, පෙනහළු පිම්වීම, හැකිලීම හා ශරීරයේ පුරාම හදවතේ රිද්මය දැනීමට පටන් ගනී. අද උදෑසන පර්යංකයේදී මෙම හදවතේ රිද්මයට අනුව කය සෙලවෙන බවක් හැඟුනි. මෙසේ කය දෙස බලා සිටින විට නැවත හුස්ම දැනෙන්නට විය. මේ අවස්ථාවේ වඩා සුදුසු නැවත හුස්ම දෙස බැලීමද නැතිනම් කය වෙත වරහන් ඇතුලේ පිම්බීම හැකිලිම දෙස බලා සිටීමද මා වෙත කරුණාවෙන් උපදෙස් ලබා දෙනමින් ඉල්ලා සිටිමි සක්මන් භාවනාව වම දකුණ ලෙස සක්මන් භාවනාවේ යෙදෙමි ටික දිනක සිට සක්මනේ යෙදීමේදී අධික නිදිමතක් දැනේ. අද උදෑසන සක්මන් සක්මන වීරියෙන් යුතුව නිදිමත මැඩගෙන කළෙමි. වැලිමලුවේ සක්මනේ විස්තර මෙසේය. වම් පාදයේ වැඩි බරකින් පොළවට නිරා යන අතර දකුණු පාදයේ වැඩි බරක් නැත. යටිපතුලේ විලුඹ හා ඊට උඩ කොටසට වැලි ස්පර්ශය හොඳින් දැනේ. මහපට ඇඟිලි දෙකටම වැලි ස්පර්ශය දැනීම ඊට අඩුය. සෙසු ඇඟිලි තුඩු වලට වැලි ස්පර්ශය දැනි. මෙසේ වම දකුණ වශයෙන් බලමින් පියවර 30ක් පමණ එක දිගට නිරීක්ෂණය කළ හැකිය. සිතුවිලි අරමුණු ශබ්ද වෙත සිත යොමු වේ. නැවත සක්මනට සිත යොදවමි. පෙර පරිදිම සක්මනේ යෙදෙමි. මාහට වැඩිදුර උපදෙස් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. පරියංකේදී කය දැක්කත් ආනපන දැක්කත් දෙකම හොඳයි ඒ දෙන්න අතර තේරුමක් බේරුමක් කරන්නත් එපා. ඇත්තටම අපෙන් තේරුමක් බේරුමක් ඉල්ලන්නෙත් නැහැ. ඔය තමයි භාවනාව කියන්නේ. වරින් වර ලොකු අරමුණට යනවා. ඉඳගෙන ඉන කයට වරින් වර ආනාපාන කියන පුංචි අරමුණට යනවා. ඒක හරියට විදිචයන්න ගන්න ටාගට් බෝඩ් එක එක එක වලලු ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට බුල්සයි එක තියෙනා වගේ ඒ ලොකු බෝඩ් එකම තමයි එන්න එන්න එක වලල්ලක් ඇස්සේ තව වලල්ලා තව වලල්ලක් තව වලල්ලා තියෙනවා. ඉතින් වෙඩි තියෙනකොට අපිට අරකටම වෙඩි තියෙනවා කියලා කරන්න බෑ. නමුත් බොහෝ විට පුහුණු කරන්න කරන්න කරන්න හරියට මැදටම ගහන්න පුළුවන් වෙනවා. වෙඩි තියා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා අරකද හොඳ මේකද හොඳ කියන එක කලන්න යන්න බෑ මේ හිත හැදෙන හැටි. ඒ නිසා ඔගේ තේරුමක් බේරුමක් මට කලහයක්ක් තියෙනවා කියලා හිතන්න බෑ. ඇත්තටම අපිට විනිශ්චයක් දීලා නෙවෙයි වැඩි වෙන්නේ. ඒක ඒ වගේම සක්මණේදී නිදිමත එනවනම් මතක තියාගෙන ඉන්න ඒක සක්මණේ හිත අනායාසයෙන් වෙන්න පටන් ගන්නකොට ඔය නිදිමත ප්‍රශ්නේ එනවා. ඒ නිසා හොඳට බලන්න සක්මණ කෙරෙන මට්ටමට ආවට පස්සේ එහෙම නැත්නම් ආයාසය අතහැරියාට පස්සේ තමයි සක්මන් භාවනාව පටන් ගන්න. ආන් ඒකට ආවට පස්සේ මේ නිදිමත ඉන්න දෙන්නේ නැතුව පුළුවන් තරම් මේ මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි මේ ගමන් කරමින් ඉන්නවා කියන ගතියට එන්න ගත්තාම ඒක තුල මේ හිත සැහැල්ලු වෙන ගතිය එන්න පටන් ගන්නවා. ඒ සැහැල්ලුවේ එක ලකුණක් තමයි නිදිමත කියන්නේ. නමුත් ඒක නිදිමතට යට වුණොත් අපිට බුද්ධිය නැති වෙනවා. නිදිමතට යට වෙන්නේ නැතුව මේක කඹේ විදින මිනිසෙක් වගේ තනිය දණ්ඩක යන මිනිසෙක් වගේ පීවරේ පීවරේම ඕනෙත් නැහැ. gediya pitimma ඇවිදින බව මතක තියාගන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස මම මීට පෙර භාවනාවකට පැමිණි යෝගියෙක් වෙමි සක්මන් භාවනාවේදී මම දකුණ වම කියාත් ඔසවනවා ගෙන යනවා තබනවා කියාත් විනාඩි 20ක් පමණ භාවනා කරමි විලුඹ පොළවට වදින විට විලුඹ වැදුනා කියාත් ඇඟිලි වදින විට ඇඟිලි තද වෙනවා කියාත් දැනෙනවා මෙසේ කරන විට දෙතුන් වතාවක් පමණ හිත පිට යනවා නැවත අරමුණට එනවා. ඇඟට වෙහෙසක් නොදැනුණත් කාලය හරස් වන බැවින් නතර කරනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස මට තවදුරටත් මෙය කර ගැනීමට උපදෙසක් දෙනමින් කරුණාවෙන් ඉල්ලමි. පර්යංක භාවනාව පර්යංක භාවනාව කරන විට ආනාපාන සති භාවනාවට හිත යනවා. එය විනාඩි 15ක් පමණ කරන විට නොයෙක් අරමුණු සිතට ගලා එනවා. එය අනිත්‍යයි සිතා නැවත භාවනා අරමුණට යනවා. මෙසේ දිතුම් වතාවක් කරන විට මට හරිහැටි භාවනාව කරගන්න බැරි වේයයි සිතුවත් වීරිය වඩනවා. ගරුතර ස්වාමින් වහන්සේ කරුණාවෙන් මට උපදේශක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. පතන්නා වූ බෝධියකින් නිවන් සම්පත සාක්ෂාත් කර ගැනීමට හැකි වේවා. දෙකේ දිම පරියන්කේ සක්මනේ යම් වෙලාවක හිත භාවනා කරන හිත සක්මන්ට ගියා නම් සක්මනේ විස්තර ටික අහුලා ගන්න බලන්න පරියන්කේදී ආනපානට ගියා නම් ආස්වාද ප්‍රසවාසයේ වෙන් වෙන හැටි ඒ විස්තර අහුලන්නේ නැති නිසායි මේ ලෙඩ කපුට වෙලා කන්නා වගේ නිකන් තෝන්දු තෝන්දු ගතියක් හොන්දු බාන්දු ගතියක් තියෙන මේ රචනයේට අහුලා ගන්න තොරතුරු පුළුවන් තරම් ඇතුල් කරනවා එකක් අහුලන්න ඕනේ දෙක අහුලගත්තු තොරතුරු ඒවට කියනවා ස්වභාවික ලක්ෂණ කියලා. අරමුණේ සටහන් ආකාර පුළුවන් තරම් අහුලන්න බලන්න එතකොට ඉබේම භාවනාව පණ ගහලා එනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස ආනාපාන සති භාවනා අරමුණ වශයෙන් සිදු කරන පර්යංක භාවනාව සම්බන්ධව ලියමි. ඔබ වහන්සේගේ මඟ පෙන්වීම යටතේ අවුරුදු දෙකක් පමණ භාවනාවේ යෙදී සිටිනුයේ විවේකයක් ලැබෙන අවස්ථාවලදීය. ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ඔස්සේ භාවනාව සිදු කරද්දී මට ලැබෙන සුපුරුදු අත්දැකීමක් වන්නේ ආශ්වාස ප්‍රශ්වාස අරමුණ සියුම් භාවයට පත්ව පෙනහළු වල පිම්බීම හැකිලිම ලෙස ඊටාම සියුම් වී නැතිව යාමයි. මේ අවස්ථාවේ කයේ කිසිදු භෞතික ස්වභාවයක් දැනෙන්නේ නැත. නමුත් ස්වාමින් වහන්ස මේ දිනවල මා මේ අවස්ථාවටපත් වූ පසු මාගේ උරහිස් දෙකේ සියුම් වේදනාවක් දැනේ. එය බර ඔස වූ කලක මෙනි. නැත්නම් අත් දෙකේ බර ගල් එල්ලුවාක් මෙනි. නමුත් පියවි තත්වයේදී මට එවැනි කිසිම උරහිසේ ආබාධයක් නැත. එම අවස්ථාවේ උරහිස පිළිබඳව භෞතික වේදනා නැති උවද වේදනාව පිළිබඳ සියුම් සංවේදනා පැමිණ අරමුණට සතිය පිහිටුවීමට බාධා කරයි. එම අවස්ථාවේ අරමුණේ සතිය පැවැත්වීමට කල යුත්තේ කුමක්ද? තෙරුවන් සරණයි. මේ වගේ කයේ අනිකුත් තැන්වල sannivedanaye පහළ වීම සතියේ දියුණු වෙන බවට ලකුණක් කදාකත් බාධා කරන්නේ. ඒ නිසා ඒවා බාධා කරගත්තොත් හරියට ප්‍රධාන නිෂ්පාදනය කරද්දී අතුරුඵල Tamanට බාධාවක් කරගන්නවා වගේ. අතුරුඵල ඕනේ ලාභයට ගන්න. ප්‍රධාන දේ කරගෙන යන්න කිසිම දෙයක් මොනම බාධාවක්වත් කරන්න. මේක ඇත්තටම පවන් සලනවා වගේ. සතිය පිහිටන බවට ලකුණු. ඉතින් අපේ හිත හැම වෙලාවෙම මේක කරදරයට අර ගන්නවා. එහෙම නැත්නම් එකවරකට එකයි වෙන මොකක්වත් වෙන්න ඕනේ නැහැ කියලා අර කේවල තත්ත්වයක් බලාපොරොත්තු වෙනවා. මුදුවට මතක තියාගන්න ඇඟේ හැම තැනම දැනීම වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක බාධාවක් නෙවෙයි. හිත ප්‍රනීත වෙනකොට සතිය වැඩෙනකොට එහෙම නැත්නම් විවිධාංගීකරණය වෙනකොට ලැබෙන අතුරු ඵලයක්. ඒ නිසා මේක ඉස්තර කරගන්න යන්නත් එපා. බාධා වෙන්නෙත් නෑ. ඒක තියෙද්දි බලන්න ඒ ලකුණු පෙනෙද්දිත් Tamanට කොච්චර දුරට ආනපානෙත් එක්ක මුණ මුණ දාගෙන ඉන්න පුළුවන්ද කියලා උඟක් වෙලාවට තේරෙයි මෙව ඇත්තටම ඉදිරියට යනකොට පහු කරන හැතැම්ම කණු වගේ. ඇතම කන වලට කරදරයක් කරලා ගන්න යන්න එපා. හැතැප කන වලට වැඳ වැඳ ඉන්නත් එපා. ඒකට ගමන යන්න හම්බෙන්නේ නැහැ. මේ පහු කරන හැතැම් කණු කියලා ගමනට ලැබිච්ච ආචින්චනයක් කියලා අතුරුපලයක් කියලා සලකලා කටයුතු කරන්න. එතකොට ඕවා මග අරගෙන යන්න පුළුවන් ක්‍රමේ තමයි විසින්ම හදා ගන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාව මූල කර්මස්ථානයේ වශයෙන් වඩමි. මම ආනාපාන සති අරමුණ ඔස්සේ ලබන සුපුරුදු අත්දැකීම නම් ආශ්වාස ප්‍රශ්වාස අරමුණ තුනී වී ගොස් නිශ්චල තැනක සිත නතර වීමයි. නමුත් ඊයේ උදෑසන පර්යංක භාවනාවේදී වෙනස් අත්දැකීමක් ලැබුණි. මෙහිදී ආශ්වාස ප්‍රශ්වාස අරමුණ අකණ්ඩව රළුව පැහැදිලිව වැටහෙන්නට විය. වෙනදා මෙන් තුනීව නොගියේය. මද වේලාවකට පසු මට පැහැදිලි දර්ශන දෙකක් දුටු වෙමි. එක කහ පැහැති තන පිට්ටනියක ඇවිදීම දෙක නිවර්තන වනාන්තරයක ඇවිදීම මේවා මා නිදා නොගත්තත් නින්දේදී දකින සිහිනවලට ඊතා සමානය සිත ලීන වරහන් ඇතුලේ තීන මිද්දේටපත් වූ තත්වයකි දේවතාවේදීම එම ප්‍රදේශවල ඇවිදිමින් සිටින අතර ආනාපාන සති අරමුණ සිහි වී එය මෙනෙහි කරන්නට විය එම දර්ශන දෙකෙන් පසු ආශ්වාස ප්‍රශ්වාස අරමුණ ඊතා හොඳින් රළුව වැටහෙන්නටගත් අතර ඉන්පසුව ලැබුණේ වෙනස් අත්දැකීමකි. මා අරමුණ පිට නොදී හොඳින් අවධානය ලබා දෙන්නට පටන්ගත් වහාම සිත අධික ප්‍රීතියකින් හා නොයවසිල්ලකින් ජයග්‍රහණයක් ලැබුවාක් මෙන් දැනුනි. අරමුණ තුලම සිහියෙන් සිටියද සිත අකණ්ඩව බෙල්ලට තොණ්ඩුවක් දැමූ කෙනෙකු ලෙස උඩ පනින්නට වූ අතර සිත තුල අධික මාන්නයක් හා ප්‍රීතියක් පැවතුණි. බෝමැඩදී බෝධිසත්වයන් වහන්සේගේ අවධානයේ බිඳීමට පැමිණි මාරසේනාවේ ස්වභාවය පිළිබඳ සිතුවිල්ලක් පහළව නැති වී ගියේය. ගොනා මටත් හොරා ලනුව කඩාගත් බව තේරුණේ ආනාපාන සති භාවනාව තුළ වෙනදා මා අත්දකින සංසිඳීම නොලැබ මා අධෛර්යයෙන් භාවනාව නිමා කළ බැවිනි. ස්වාමින් වහන්ස මේ අවස්ථාවල කෙසේ පිළිපැදිය යුතුද? පෙර දින ධර්මදේශනයේ මෙයට පිළිතුරු ඇතැයි දැනුණද එම ධර්මදේශනාව මට සම්පූර්ණයෙන්ම තේරුණේ නැත. තෙරුවන් සරණයි. අරමුණේ හොඳට හිත නැත්නම් රූප කර්මස්ථානේ හිත හොඳට තැම්පත් වෙනකොට ඒකේ සූර වෙන යෝගාවචරයට රූපේතියේදී රූප සංඥා වෙන්නට පටන් ගන්නවා අඩ නින්දක අඩ හීනක වාගේ එතකොට බොහෝ විට යෝගාවචරගේ හිත අවධානයෙන් කඩලා දානවා. භාවනා දියුණුව නිසාම දියුණුවට දියුණුව බව පෙන්වන අතුරු සංඥා නිසාම ඒව ගැන බලන්න ගියාම භාවන කැඩන ගතියක් එන. ඉතින් ඒක එච්චරම ලොකු හානියක් නෙවෙයි. ඒක හරියට මේ දත් වෙනකොට දමයි ඔය කැරපොත්තොත් අල්ලගෙන කනවා අඟුරු කෑලිත් කනවා ඉටිපන්දන් කෑලිත් කනවා බිට්ටිත් ලෙව කනවා ඒව මාන්දන් ගායට කරන වැඩ. ඒව ටික කාලයක් ගැරුවත හරියනවා. ඉතින් ඒ නිසා ඒ අරමුණ සියුම් වේගන යනකොට එතෙන්ට පයින්නවා හිත. පයින්නකොට මේ පැත්තෙන් තමන්ගේ මූල කර්මත්තානේ කැඩෙනවා. හරියට මූල කර්මත්තා හැදෙව විශාල සතුටක් දැනෙනවා. පෙන්නන දේවල් බලන්න කියොත් එහෙම තමන්ටම ලැජ්ජා වෙනවා. නමුත් ලොකු හානියක් වෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න මේ අස්බන්දු මායාවල් ඡාටගති මායාවී ගති පෙන්වන්න පටන් ගන්න තමන්න තියෙන අරසාව පිනිස පුළුවන් තරම් මූල කර්මස්ථානයේම හිත බැඳගෙන ඉන්න. හැබැයි ඉතින් නොකිය හොඳ නෑ. ඒ නිසා කියන ඕව මොකක් ආවත් ඒ දෙහා බැලුවත් විශ්වාසවන්ත වෙන්න කරාට මොකුත් වෙන්නේ නෑ. ආත්ම විශ්වාසය තියෙන කරාට මොකක්වත් වෙන්නේ නෑ. ඒක නිසා මේක මේ වෙලාවේදී සිදු වී තක්. ඒ නිසා කලබල වෙන්න එපා. හෙටත් එයි. ඔහොම වෙන්න වෙන්න වෙන්න වෙන්න තමයි තේරෙනවා. විවිධ වේස රූප නානා රුදු වේසමවා මග අවුරනවා. හැබැයි ඒ කියන්නේ ඉදිරියට යන කෙනාට තමයි බාධා වෙන්නේ. Taman දැනගන්න සැකේන නිතර මූල කර්මස්ථානය ඇසුරු කරන්න. එතකොට ඒකම බාධාකටත් එන්න බෑ. නමුත් මේ බාධා එන එක සුබ ලකුණකට ගන්න. මේක එකෙන් පේන්න තියෙන්නේ වැඩි යනවායි කියලා. ඒ නිසා බාධාවල් බාධාවල් කියලා හිතන්න එපා. ඒක පවන්සලීමක් ආශිර්වාදයක් කියලා හිතාන සැකනම් විතරක් මූල කර්මස්ථානයේ සරණ යෑමෙන් මේ ගිරි දුර්ගේ දුර්ග මාර්ගය ගෙවන්න වෙනවා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මම ආදුනික භාවනානු යෝගියෙක්මි ඊයේ සවස සමූහ පර්යංක භාවනා වැඩසටහනේදී ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කිරීමේදී ඊතා ඉක්මනින් ඒ දෙකේ වෙනස වටහා ගැනීමටත් එය බොහෝ වේලාවක් මනසින් දැකීමටත් හැකි විය එකවරම කාමරයක විදුලි පහනක් නිවවාසේ ඇති වූ මද අඳුරු ගතියක්ද හුස්ම ගැනීම සහ පිට කිරීම ඊතා කෙටිවන ස්වභාවයක්ද අත්විඳෙමි. එම අත්දැකීම ඊතා සැනසිලිදායක වූ අතර බාහිර අරමුණු පැමිණීමකින් තොරව එය අත්දකින්නට හැකි විය. මද වේලාවකින් ඇසිපිය වේගයෙන් චලනය වීමට පටන්ගත් අතර එම ස්වභාවය අප තදනින්දී සිහින දකින අවස්ථාවක දෑස චලනය වන ආකාරයයි මට හැඟුණි. කළු සුදු පැල්ලම් ඊතා වේගයෙන් තිරයක ඇති වී අතුරුදහන් වන ලෙසක් පෙනුනි. විනාඩි 35කට පමණ පසුව පාදයේ ඇති වූ වේදනාවක් නිසා ඉරියව්ව මාරු කිරීමෙන් අනතුරුව එම දැහැනට නැවත පැමිණීම ඊතා අපහසු විය. හුස්මවල දිග පළල කලින් සේම විය. දීර්ඝ වූ අතර සිතුවිලි ගලා ඒමද අඩුවක් නොවිය. කෙටි හුස්ම අතුරුදහන් විය. අරමුණට බාධාවක් පැමිණි පසු නැවතත් මූල කර්මස්ථානයට සිත පිහිටුවීම අපහසු වන්නේ සිතෙහි කුමන ස්වභාවයක් නිසාද? සක්මන් භාවනාවේදී ඊතා ඉක්මනින් යටිපතුලෙහි සැහැල්ලු බව දැනෙන්නට විය. වැලි තලාව මත සහ පතුල් අතර වෙල්වට් රෙද්දක් තැබුවාසේ හැඟුනි. එනමුත් තරමක් විශාල ගල් කැට කුඩා කැට සහ උල් සහිත කැටවල ස්පර්ශය වෙන් වෙන් ලෙස හඳුනා ගැනීමට හැකි විය. බොහෝ වේලාවක් මෙලෙස සිතුවිලි අවහිරයකින් තොරව සක්මන් භාවනාව වැඩිය හැකි විය. විවිධ සිතුවිලි පැමිණියද ඒවායෙහි එල්බගෙන සිටීම අඩු වී ඉක්මනින් නැති වී ගොස් ප්‍රධාන අරමුණට සිත යෙදවීමට හැකි බව වැටහුණි. එකම මළුව වෙනස් ආකාරයෙන් දකින්න යැයි කී ඔබ වහන්සේගේ උපදෙස් මත ප්‍රථමයෙන් වැලිමලුව මනාව ඇමද එහි මාගේ පතුල් වර එක ගැඹුරුවත් වර එක ලිහිල්වත් සටහන් වී ඇති ආකාරය නිරීක්ෂණය කරමින් සක්මන් භාවනාව වැඩුවෙමි මාගේ පිය සටහන් මතම නැවත පිය සටහන් පතිත වීමේදී සිදු වූ ඇති වී නැති වී යන ස්වභාවය මෙනෙහි කරමින්ද මමත්වයේ નિසරු බවද මෙනෙහි කරමින් මා සක්මනෙහි යෙදුමෙමි. මෙසේ පාද චලනය සතියෙන් යුක්තව අවලෝකණය කරමින් හැකි විටකදී අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීම සුදුසුද මේ සඳහා සුදුසු උපදේශක් ගෞරවයෙන් ගෞරවයෙන් මේ සඳහා සුදුසු උපදේශක් ලබා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මේකෙත් ඔය ඔය හිතේ තියෙන ඔය සැකමසු ගතිය එන්නේ නැහැ. අරමුණ පරියන්කදී කියන විදිහට ආශ්‍රව ප්‍රසවාස වෙන් කළ දැනගන්න පුළුවන් කියලා කිව්වට කොහොමද දැක්කේ මොනවද දැක්කේ කියලා කියන්නේ. වෙන්නට වඩා ඉන්න පුළුවන් කියවට කොච්චර ඉඳලා කොච්චර ගියාද කියලා කියන්නේ. ඒ නිසා අහගෙන ඉන්න එක්කන කන් දෙක රුකුළු දාගෙන අහගෙන හිටියට අවශ්‍ය දෙය කියවෙන්නේ නැහැ. සක්මන් කරනකොටත් මේ අඩිය තියෙනකොට දැනෙන දේවල් ඒ පුළුවන් තරම් වැඩි කරන්න. පළවෙනි සැරේ අතු ගාලා ඇවිදින කොටත් එක සැරයක් පියවර තියෙන සක්මනේ යනකොටත් ගොඩාක් පියවර සහිත තියලා තියලා අඩිසලකුණු වැඩි ගන්න හැම වෙලාවෙම වෙනස්කම් තියෙනවා. අන්නේ වෙනස්කම් ටික මේකට දාගන්න පුළුවන් නම් වார்த்தාවට ඒකමයි භාවනාවේදී ඉස්සරහා පෙර ගමන් කරුවා වෙන්නේ. කමඨාන් සුද්ධ කිරීම බාටපත් වෙන්නේ ඒකේ දුර්ලභකම් තියෙනවා. ඒ වගේම මේ ඇයි මෙහෙම වෙන්නේ කියලා අහනවා. එහෙම වෙන්නේ ඇවිස්සුනාට පස්සේ නැවත ආය හිත තැම්පත් කරගන්න බැරි ඉවසීම අධිකම නිසා. ඔය කිසිම හානියක් හිත ඇවිස්සුනාට ඒකට ස්ථිර හානියක් මොකුත් වෙන්නේ නැහැ. ඒක නිකන් කලබල වෙලා ආය තැම්පත් වෙන එකයි වෙන්නේ. ඒ නිසා කොච්චර වෙලා ගියත් ආයෙසර තැම්පත් වෙනකන් ඉන්නේ. එතකොට බලතැයි කොච්චර කලබල කරන්න පුළුවන් වුණත් මේ හිත කොහොම කරත් මේ හිතේ ඒකාග්‍රතාවයේ තියෙනවා තියෙනවායි. අපි හිත ඉතාලත බැනගෙන අඬන්න පටන් ගත්තා මගේ හිත කැළඹුණයි කියලා. ඒ එක ජවනිකාවක් විතර ජවනිකාවක මැද විතරයි. ඒක දිහා බලාගෙන ඉන්න ආයෙ තැම්පත් වෙනවා. අන්නේ ටික ඉවසන් නැතුව වාර්තා ලිව්වොත් බාගට තැම්පිච්ච අලකයා වගේ ඉතින් බඩ රිදෙනවා. දුවට ඉවසලා කටයුතු කරන කෙනාට පේනවා. ඔය කිසි දෙයකට සතිය ඉක්මවන්න බෑ. කොච්චර විශ්ුණත් ඉෂ්ටරහණියක් හිතට වෙන්නෙම නෑ. ඒ කියනවා ගිනිකන්දක් පෙන්නුවා චිත්‍රපටියක තිරේ කවදාකවත් පිච්චෙන්නේ නෑ. දියැලක් පෙන්නුවත් තිරේ කාදා පෙගෙන්නේ නැහැ. ඔය තිරේට පෙන්වන දේ කිසි සම්බන්ධයක් නැහැ. ඒ ගිනි කන්දක් පෙන්නුවත් ගෙදියැලක් පෙන්නුවා ඒක එහෙම තමයි. වගේ හිතට මොකක්වත් වෙන්නේ. ඔය කලබල වුණාට මොකක්වත් වෙන්නේ නැහැ. ආයෙ තැම්පත් වෙනවා. ඔය තැම්පත් වෙනකොට මොකක්වත් වෙන්නේ නැහැ කලබල වෙනවා. ආන්නේ දෙකට සමහිත එනකම් පාවිච්චි කරන එකට අපි කියන්නේ ඉවසනවා කියලා. හොඳයි. තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්සේ මෙම පුණ්‍ය භූමියේ මා සහභාගී වන දෙවන වැඩසටහන මෙය වේ. පර්යංක භාවනාව පළමුව මම ආසනයේ හොඳින් වාඩි වී පරිසරයේ ඇතිවන ශබ්ද හා ඉන් පිට ඇතිවන අරමුණු නිරීක්ෂණය කරමි. ටික වේලාවකදී ඒවා නැති වී යන ආකාරය හොඳින් දැනේ. එවිට සිත ක්‍රමයෙන් සංසුන් වී සිරුරේ ඇතිවන ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දැනෙන්නට පටන් ගනී. එය දැනෙන්නේ මාහට උදරයේ ඇතිවන පිම්බීම හා හැකිලීම ලෙසිනි. එවිට මා ඒ දෙස සතියෙන් බලා සිටිමි. ඒ අතරේදී සිත විසිරෙන අවස්ථා තිබුණද එය ඉස්සරට වඩා අඩු වී ඇත. කඳ ඍජුව තබාගෙන එකම ඉරියව්වේ නොසෙල්වි විනාඩි 45ක පමණ කාලයක් සිටීමට මට දැන් හැකියාව ඇත. ඊයේ දින කළ පර්යංක භාවනාවේදී කිහිප විටක්ම ඇඟේ තිගැස්මක් අද්දුටු වෙමි. එය නිදා වැටීමක් නම් නොවේ. මම ඒ ගැන නොසලකා මාගේ කර්මස්ථානයේම සිත පිහිටුවාගෙන පැයක් පමණ භාවනා කෙරුවෙමි. සක්මන් භාවනාව මම පළමුව වම දකුණ ලෙසත් දෙවනුව ඔසවනවා තබනවා ලෙසත් සක්මන් කෙරුවෙමි. ඉන්පසුව ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසින් සක්මන් කරමි. මෙයින් තව තවත් සතිය ශක්තිමත් වන බව දැනේ. යටිපතුල්වල හා ඇඟිලිවල ඇතිවන තෙරපීම හොඳින් දැනේ. මාගේ කකුලේ ආබාධයක් නිසා වැලි මළුවට නොගියද ලනුපැදුරේ සක්මන පැයක පමණ කාලයක් උගද සාර්ථකව සිදු කළ හැකිය. දෛනික වැඩ කටයුතු වලදීද අතීතයට හා අනාගතයට නොගොස් වර්තමානයේ සතිමත්ව සිටීමට පුරුදු කරමි. එය වඩාත් ඵලදායී වී ඇත. මාගේ සතිය තව තවත් දියුණු කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේ කරන මේ සත්කාරයට මම දොහොත් මුදුනේ හිස් තබා අග යමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ හා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ඔයතරම පිම්බීම බලන්න පිම්බීම කටම එන්න ඕන ගමන් නැහැ. හොඳට පුරුදු කරගත්තොත් පින් නැති බිමකට ගියත් පිම්බීම පේනවා. ඔය පටන් ගන්නකොට පිම්බීමකට ආපුවම තමයි පිම්බීම වෙන්නේ. මොකද මේ අනම්මනම් ඔලුවට එන්නේ නැති නිසා. ඊට පස්සේ පිම්බීම ඕනේ නැහැ. ගෙන්ද කම්පලවට ගියත්, කොඩි ගහකට ගියත් පිම්බීම පේනවා. ඒ නිසා මෙහෙදි පුළුවන් තරම් පේන පේන පිම්බීමේ හැඩතල බලා ගන්න. සටහන් දැක ගන්න. ආකාර දැක ගන්න. භාව ස්වභාව ලක්ෂණ දැක ගන්න. ඒක පුළුවන් තරම් වார்த்தාවට දාන්න පුරුදු වෙන්න. ඒතර සක්මන් කරන්න ගියත් වැටෙන දේවල් අවුලට මේ ජීවිතේ හම්බ කරන ලද කරන ලද ලොකුම කුසලයේ කියලා වාර්තාවට පුළුවන් තරම් දාන්න දාපු ගමන් ඒකෙන් පුදුම විදිහේ ඉස්පාසුවක් ඉස්පාසුවට දෙවිය ගැම්මක් කරන් දෙනවා. උරුබූටිකමක් කරන් දෙනවා. එච්චරමයි අපිට තියෙන එකම සරණ. තමන් මේ අමාරුවෙන් ඒ අරමුණට හිත දැම්ම ගමන් අරමුණ අපිට පෙන්නන ටික දක්වන ටික සටහන් ඒවට කරන ස්වභාව ලක්ෂණ කියලා. ඒව නොකර නොසලකා හිටියොත් ඒක භාවනාවේ මූණට කෙල ගැහුවා වගේ. එනිසා මේ වගේ කෙනෙකුට ඒ දකින්න දේවල් මේ පිම්බීමයි මේ හැකිලීමයි කියලා විස්තර පුළුවන් තරම් උකහා ගන්න උකහාගෙන වார்த்தාවට දාන්න දානකොට බලා තේරෙයි ඒ වார்த்தාව ලියනකොටම කමටහන සුද්ධ වෙනවා. අර කවුරුත් කියවලා කායත් උපදේශ ඕනේ. ඒ නිසා ඒ තොරතුරු ඇහිලීමේ අඩුපාඩු තියෙයි. එහෙම නැත්නම් මේ තමන් උපේන දේ නැත්නම් තමන් සපයාගත්ත දේ අරසා කරන්න දන්නේ. ඉතින් ඒවා විසිකල්ලා මේ කොම්බේ විතරක් ගෙනල්ලා පුත ලියනවා. කොම්බේ නෙමෙයි මැද තියෙන සාරයේ ගොබේ හරපද්ධතිය අහුලන්න පුරුදු වෙනකොට භාවනාව නිකන් මේ ඒටි කියනවා උත්ප්‍රේරණයක් සිද්ධ වෙනවා. කැටලිටික් ඉෆෙක්ට් එකක් එනවා. පුදුම තල්ලුවක් වෙනවා ඉස්සරහට. මේ ආසන්න කරලා තියෙන නිසා ඒ තොරතුරු ඇහිීමේ සහ වාර්තාගත කිරීමේ දක්ෂකම ඇති කරගන්න ඒකට ඒ කමඨාන් සුද්ධ කෙනෙක් පිළිබඳ පත්‍රිකාවේ මේවා හරියට වෙන් කරලා පෙන්ලා දීලා තියෙනවා. ඒක නැතුව හිතලා යන්න එපා හිතලා ගන්න බෑ ඒවා. ආනේ ටික අහුලන්න, තොරතුරු අහුලන්න, ඕජාව ටික අහුලා ගන්න, ගොබේ ටික, මදේ ටික අහුලන්න දන්නවනම් ඒ වගේ මේක වාර්තා කරන්න දන්නවනම් ලොකු පිම්මකටයි ලෑස්ති වෙන්නේ කියලා කියන්න පුළුවන්. තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව මා ප්‍රථමයෙන් හිඳ සිටින ඉරියව්ව මෙනෙහි කොට පිම්බීම හැකිලිම මෙනෙහි කළෙමි. පිම්බීම හැකිලිම ක්‍රමයෙන් සියුම් වී ගොස් නැවතුණි. එවිට ඉඳ සිටින ඉරියව්වේ හැපීම් මෙනෙහි කළෙමි. හැපීම් නොදැනී යත්ම නලල සමීපයේ සිත පවතිනාක්සේ හැඟී ගියේය. යලි යලිත් සිහියෙන් සිටින අවස්ථාවල සමහර ශබ්ද ඇසේ. එම ශබ්ද ශබ්ද මාත්‍රයක්ම පමණක් බවත් ඒ කෙරේ මසිතේ ද්වේෂයක් හෝ වෙනත් අකුසලයක් ඇද්දැයි පරීක්ෂා කළෙමි. ශබ්දයේ ශබ්ද මාත්‍රයක් ලෙස පමණක් දකිමි. සක්මන් භාවනාව සක්මනේදී පාද ස්පර්ශය පයේ බර බව සහ සියුම් ගොරෝසු අයුරින් පාද ගැටීම සතියෙන් මෙනෙහි කළෙමි. සක්මන පැය භාගයක් පමණ මනා සිහියෙන් කළ හැකිය. එදිනෙදා කාර්යයන් වලදී සතියෙන් යුතුව අත්පා සෙලවීම සහ අනෙකුත් කාර්යයන් කළෙමි. යමක් අල්ලන විට එහි තද බව, මුදු බව අත්විඳිමින් එහි පටවි ගතිහි ඇති ස්වභාවය දකිමි. ආහාර ගැනීමේදීද ආහාරයට ආහාරයේ සිරුර තුරදී පත්වන තත්වයන්ද මෙනෙහි කරමින් එම ආහාර ගිලිමි. භාවනාවට පෙර නිවසේදී සිත පිට ගිය පසු පිට ගිය බව දැනගත්තේ ඉන් අනතුරුය. ප්‍රශ්නය පර්යංක භාවනාවේ සියලු කයේ නොදැනී යන අවස්ථාවේදී කුමන කර්මස්ථානයක් සිහි කළ යුතුයදයි කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිවන සාක්ෂාත් වේවා. භාවනා කරනකොට අරමුණක් නොදෙනී යනවා කියලා කියන්නේ හිත පිරිසුදු වෙනවා. කෙලෙස් අඩු වෙනවා. ප්‍රතිපදාව විචාර. ඊට පස්සේ ආයෙ කමටහන් දාන්න යන්න එපා. ඒකට මගෙමුත් ඉල්ලනවා පුළුවන් නම් පැකට් එකක් ගෙනත් දෙන්නයි කියලා. අසුචි. මෙච්චර සංසාරයක් මේක හිත පිරිසුදු කරන්න පුළුවන් දැන් සරුවත්යන්දී පිරිසුදු කරලා දීලා තියෙනවා. සත්තානම් විසුද්ධිය. දැන් අහන එකාට දැන් මොනවද මේකට දාන්න ඕනේ මොනවද බලන්න ඕනේ කියලා. මොනවත් නැතුව නිකන් ඉන්න හිත දන්නේම නැහැ. ඒක නිසා අපි කෝඩල කොටේ උඩ තිබ්බට ඌ කැමති නැහැ. ඌ පෙට්‍රලියත් එතමනේට අඳුරට තමයි දුවන්නේ. ඌ අහනවා කොටේ උඩ ඉඳගෙන ළඟම තියෙන කොහෙත් එතක්. ළඟම තියෙන කොහෙද අඳුරක්. මොකද ඌට හුරු එච්චරයි. ඌරටත් බෑ මේ වගේ පිරිසුදු පොලොකකින්. ඌට ඕනේ අසුචි. ඌට ඕනේ පස්. මේ පොලොක තිබ්බොත් ඌට රක්තහීනතාවය හැදෙනවා. වගේ අපේ හිතට කවදාවත් කෙලෙස් නැතුව ඉන්න බෑ. දාපු ගමන් ඌරා ගෙනල්ලා මේ පිඟන් කඩළු වල තිබ්බා වගේ. ඌරලා ගෙනල්ලා කොට්ටේ උඩ තිබ්බා වගේ. ඒ කියන්නේ ඒක අපි කෙලෙස් නැති වුණාට කෙලෙස් නැති හිතකට ගෞරව කරන්න දන්නේ නැහැ. ඒ නිසා මොනවත් නැත්තම් හොඳට මතක තියාගන්න සතිය පවත්වන්න පුළුවන් අරමුණෙත් අරමුණ නැත්තන. සතිය පවන්න පුළුවන් නිමිත්තෙත් අනිමිත්තෙත් මේ අනිමිත්තේ සත්‍ය තමයි අපේ සංසාරේ නැතුව තිබුණේ. හිතලවත් තිබුණේ දැන් හිතලා නෙවෙයි අත්දකින්නවා. බලන්න අපේ කෙලෙස් සහිත හිතේ ඒකට කොනහන හැටි. ඒකට අව탁සේරු කරන හැටි. දැන් මොනවද බලන්න ඕන කියලා එයා මේක කරදරයකට ගන්නවා. නැත්නම් ඉසකක් උමර ගන්නවා. හිතන්න කවදා හරි භාවනා කරලා ලැබු ලොකු ජාග්‍රහණයක් තමයි නිමිත්තක් නැතුව සතිය පවත්වන්න පුළුවන්. තවත් උක පුරුදු වුණාට පස්සේ නිමිත්තක් නැතුව සමාධියක් පවත්වන්න. ඒකට අනිමිත්ත සමාධිය කියලා කියනවා. ඒ වෙලාවේදී තියෙන්න ඕනේ සතියේ මේ අරමුණ මොකද්ද කියලා අහන්නේ කෙලස් නැතුණාට පස්සේ ඊගාට ගන්න ඕනේ කොයි කෙලෙසේද කියලා අහනවා. හොදලා දුන්නාට පස්සේ ආයේ මඩේ දාගන්නේ කොහොමද කියලා අහනවා වගේ. ඒ නිසා මෙවැනි හිතවිලි පේන්නේ නිකන් ධම්මවිචේ සම්පෝඥංගේ වාගේ, පීමන්සා නුවණ වාගේ, විචාර බුද්ධිය වාගේ. නමුත් ප්‍රපංච නොකලිය තැන් වල ප්‍රපංච කරනවා. ඒ විනෝඩ බලන්න මේ නික්ලේශී භූමියේ කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා ඒකට නම් කිය တဲ့ සත්පුරුෂ වැඩක් කියලා. ඉන්නත් බෑ. ටික වෙලාවක් ඉන්නකොට මොකක් හරි කියන විශ්සෙනවා. ආයෙ ගෙනියන්න. ආයෙ විශ්සෙන්දා. ආයෙ කියන්නේ පුළුවන් තරම් හුරුකරනද මේ ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනක ඉන්න ගංගනගාමියෙක් ගුරුත්වාකර්ෂණයේ නැති තැනක පුහුණු කරන්න හදනවා වගේ. මේක ඇතුලේ හරි අමාරුයි එහෙම තැනක් හදලා පෙන්නන්න. හම්බ වෙච්ච වෙලාවේ ඉත ආපහු අර ගුරුත්වාකර්ෂණයේ තියෙන තැනට එන්න පටන් ගන්නවා. මොකද එයා දන්නේ එච්චරයි. ඒ නිසා බලන්න සාසනය කියන්නේ කොච්චර සක්‍රීය දෙයක්ද අපේ හිත කොච්චරක් මේ නිවන දෙනකොට එපයි කියනවා. කරදර නැති වෙනකොට කටුකොහල නැති වෙනකොට කටුකොහල ඉල්ලනවා. මේ තියෙන මේ කෙලින් පාරේ විල්ලිලිය ඵලයන් කියලා. අනේ ඇඟේ හැප්පෙන මොකුත් නැහැ කියලා. ඉතින් ඊතානරම්. මේ පඬිසාංශ කියනවා මේ කෝච් එකේ ඉන්ජින් ඩ්‍රයිවර් කෙනෙක් හිටියලු එයා ඇසිස්ටන්ට් එක්ක හොඳට සුවතව හිටියලු. ඉතින් ඇසිස්ටන්ට් වැඩ කරන්නේ මුගේ වැඩේම කෝච්චිය දුවනකොට බුදිනේකලු. ඉතින් මිනිහා පෙන්ෂන් ගියලු ඇසිස්ටන්ට් දවසක් ගියලු එන්ජින් ඩ්‍රයිවර් බාන. යනකොට මුළු ගෙදරම කට්ටිය විස්සෝපෙන් ඉන්නවලු මේ මනුස්සයාට ලෙඩක්. ඉතින් ඇසිස්ටන්ට් අවලු සහායකය අවලු ගිහිල්ලා මොකද මේ වෙලා තියෙන්නේ ඊට පස්සේ කළු පුදුමාකාර ලෙඩ නිින්දයක් නැහැ කියලා. අර මනුස්සයා ඔළුව අත ගහතුළු මේ එන්ජින් එක තුවන කම්ම කෙටේ බුදිනේක. දැන් මේ ගෙදර ගියාට පස්සේ නිින්ද යන්නේ නැහැ. ආයින්ද කියලා මිනිහා ගිහිල්ලා එන්ජින් එකක් වැඩ කරන එක සද්දේ පටිගත කරන ඇවිල්ලා ඇඳලක තිබ්බලු ටක් ගාලා නිදි කියලා. එන්ජින් එක දුවන තාක් උඩ නිදි. ඇසිස්ටන්ට් වැඩනේ. එන්ජින් එක සද්ද එනකොට මූ හිතන වැඩේ කියලා වෙලා කෝච්චියේ හිටලා නිින්ද යන්නේ. ගෝසාව තියෙනකොට කොන්දස්තරටත් ඒකයි. අස්සම් කරන්න පුළුවන් හිටගෙන. නතර කළ මේසයක් උඩ තියලා අසංකරත් අසං කරන්න බෑ. ඉතින් මිනිස්සේ ගෑණියක් අසද්වන්ට ගියාම රෙජිස්ටර් කිව්වලු අසං කරන්න කියලා. ඌ නතර මේ පැත්ත බලනවලු මේ පැත්ත බලනවලු. අනිත් එක දෙවෙනි මන මහත් කොන්ද ඌ කිල මේසේ හැප්පුණලු ටක් ගාලා අසං කරන්න. අපිටත් විලාසින මේ කෙලස් තියෙනවා නම් අපි දන්නවා ජාම බේර ගන්න හැටි. කෙලස් නැති වුණානේ මම යට කරන්න දෙයක් නැහැ. යහන ඊ ගාට මොන කෙලෙසද ගන්න ඕන. ස්වාමීන් වහන්සේ ගාව තියෙනවද කියනවා ආදීසියට ගන්න කෙලස් ටිකක් පැකට් සුපර් මාකට් එකේ මොනවද කියලා බලන්න ඕනේ කියලා. ඉතින් බලන්න අපි කොහොමද අනුග්‍රහ කරන්නේ භාවනාවට භාවනා ප්‍රගතිය කෙලස් අඩුවීම කියන දේවත් අඳුනන්නේ නැහැ. ඒක කාගවත් දෝෂේ නෙමෙයි. මේ ਸਰවඥාන්සේ පෙන්නපු දේ මෙලෝ යකේ අඳුනන්නේ. අඳුනනවා නම් අඳුනන්නේ දැවිලි තැවිලි කෙලස් පරිලා 1000 විතරයි. ඒක නැත්තනකට ගියාට පස්සේ එන්ජින් එක හිටලා ඉතින්නේ දැන්. මම දන්නේ මේවා කියනකොට තරහ යනවද? කාමටාන සුද්ධ වෙනවද කියලා සුද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගරු ස්වාමින් වහන්සේ මම පර්යංක භාවනාවේ යෙදී පිම්බීම හැකිලිම මූල කර්මස්ථානයේ වශයෙන් වඩමි. එසේ භාවනා කරන මට පර්යංකයට වාඩි වී විනාඩි 10ක් පමණ කාලයක් තුලදී මාගේ මුළු ඇඟම විදුලි සැරයක් වැදුනාක් මෙන් ගැස්සී පිම්බීම හැකිලිම නොදැනී යයි. පැයක් ඇතුළත 6 වතාවක් පමණ මෙය සිදුවේ. තවද විශාල වශයෙන් එලියක් පෙනී එය කුඩාවටපත් වී නැති වී යයි. ගරු ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දේශනාවට සවන් දුන් මට මෙයට පිළිතුරු ලැබුණත් මම අවුරුදු 5ක කාලය තුල භාවනාවේ යෙදින විට මෙම සිදුවීම පමණක් සිදුවිය. තව දුරටත් භාවනාව දියුණු කර ගැනීම සඳහා මට සුදුසු උපදේශයක් ලබා දෙනමින් කාරුණිකව ඉල්ලා සිටිමි. මම සක්මන් භාවනාව වම දකුණ වශයෙන් සිදු කරන අතර විනාඩි 30ක් පමණ සක්මන් භාවනාවේ යෙදුනත් නොයෙක් සිතුවිලි හා අරමුණු සිත් අරමුණු ආවත් සිත එක අරමුණකට ගැනීමට නොහැකිය. නමුත් සක්මණෙන් පසු පර්යංකයට යන අතර විනාඩි 10කට පමණ කාලයකට පසු සිත එක අරමුණකට ගැනීමට මට පුළුවනිය. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරමි. ඒක නිසා අරමුණු එකක් තියෙද්දි සතිය පවත්වා ගන්න පුළුවන්. හොඳට හුරු පුරුදු එක්කනට තේනවා අරමුණු ගොඩක් තියෙද්දිත් මේ මම කරපු දෙයක් නෙවෙයිනේ. මේ සතියක් තියෙනවා. ඉතින් හදිස්සියකදී තමයි උපදේශයක් වශයෙන් දෙන්න තියෙන අරමුණු ගොඩක් තියෙනවනම් සැක තියෙනවනම් මූල කර්මත්තාන හිත දාලා සැකදුරු කරගන්න අරමුණු වැඩි උනායි කියලා සතියට බාධාවක් නැහැ. ඉතින් ඒක බාධා කරගන්න පටන් අරගත්තොත් අරමුණු වැඩි උනායි කියලා අපිට මේ මේ ලෝකේ ගැම්මක් ගන්න පුළුවන් තැනක් නැත්තේ නේද? මොකද හැම තැනම අරමුණු තේස අඩු කරන බලන්න ඒක හොඳයි. නමුත් එක අරමුණේ එහෙම නැත්නම් තනිවිණියෙක් ඉන්න ෆොටෝ එක දිහා බලන්න පුළුවන් අපිට. කණ්ඩායමක් ඉන්න ෆොටෝ එක දිහා බලන්න පුළුවන්. කණ්ඩායමින් දිහා බලනකොට හිතෙනවා මේ තනිවිණියා නම් මේ නැන්දමාම කමට නේ තියාන්නේ. මේ කණ්ඩායම දිහා බලන්නේ අයෙකෙත් ඉන්න බාප්පා හරි කවුරු හරි කොනක. ඕනේ නම් ඒ මිනිහා විතරක් බලන්න නැත්නම් සමූහය දිහා බලන්න. ඒ තනිවිණියා ඉන්න ෆොටෝ එක බැලුවත් සමූහ ෆොටෝ එක බැලුවත් දෙකම එකයි. ඒ නිසා ඒ අරමුණු බහුලුණයි කියලා හිත වට ගන්න එක තමයි මායාවේ අවශ්‍යතාවය. ඒක තමයි කෙලස් කියන්නේ. ඉතින් අපි දෙකොල්ල කතා කරගමු. ඒකට හිත කෙලස් ගන්න එපා. හිත කරදර ගන්න එපා. එහෙම ගොඩක් පේනවා කියලා ලියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙම වෙනාට පස්සේ තනියකට යනවා. තනියකින් ආයෙ ගොඩකට යනවා. ඉතින් මේ විදිහට මාරු වෙනවා. අන්තිමට තමයි මේව ගැන කනපින්දම් ගහන ගතිය, කෙලස් කරගන්න ගතිය, දුක් පීඩා ගන්න ගතිය අඩු වෙනවා. ඒක හරියට වාහන ගොඩක් තියෙන වෙලාවක වාහනේ පදවන්න යන මනුස්සයා කලබල වෙලා බෑ. මිනිස්සුන්ට බැනලා බෑ. එයා දැනගන්නවා මේ ඔෆිස් අවස් වලට එළියට පාට දාපුවම වාහන වැඩි. නැති වෙලාවලුත් තියෙනවා. ඉතින් ඩ්‍රයිවර් හරි මිනිස්සෙක් නම් ඒ මිනිස්සයා හප්ප ගන්න යන්නේ. කොහොම හරි දාගෙන කලබල අඩු වෙනකන් ඉඳලා දාගෙන යන එකයි තියෙන්නේ. ඉතින් මේ ටික තමයි භාවනාව කියන්නේ. එහෙම නැතු මේ කලබල නැති පාරක හැමදාම ඩ්‍රයිවිං හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මේක බොහොම හොඳ විපස්සනාවක්. ලෑස්තිලා යන්න අරමුණ ගොඩක් තිබ්බත් එකක් තිබ්බත් සතිය සතියමයි කියන්නේ. ගරු ස්වාමින් වහන්ස මම රජයේ රැකියාව කර විශ්‍රාම ලබා සිටිමි. මම රාජකාරිය කරන කාලයේදී ටික ටික භාවනා කළෙමි. දැනට කාලය යොදා වෙන් කරගෙන භාවනාව කරන්නෙමි. මම බොහෝ දුරට කරනුයේ පර්යංකයට සැදී පැහැදී වාඩි වී සිත දෙස බලා සිටීමය. එසේ සිත දෙස බලා සිටින විට සිතට එන සිතුවිලි එකින් එක පැහැදිලිව හඳුනා ගනිමි. මෙලෙස අවබෝධයෙන් සිතුවිලි දැනෙන මට එලෙස සිත දෙස බලා සිටිමින් විනාඩි 10කට පමණ පසු කිසිම සිතිවිල්ලක් නොමැතිව සිත නිහඬව ඇත. විනාඩි 7ක් 8ක් පමණ. එලෙස සිත නිහඬව පවතින්නේ ඊතා කෙටි කාලයකි. එලෙස නිහඬව ඇති වේලේ සුදු රවුම් ලෙස පෙනේ. ඒවා ඇති වී නැති වී ඇති වී පැවතී මැකී යයි. මැකී යනවත් සමගම නැවත විවිධ රූප සිතුවිලි එයි. මේ අයුරින් ස්වාමින් වහන්සේ මාගේ පැයක හෝ පැය එකහමාරක පරයන්ක කාලය ගත වේ. මේ தත්වයෙන් ඉදිරියට භාවනාව දියුණු කරගෙන යාමට කාරුණිකව උපදේශක් ලබා දෙනමින් අනුකම්පාවෙන් ඉල්ලමි. ඔබ වහන්සේට නිරෝගී සුව පතමි. අර ඉස්සරක් කතා කිව්වට වගේ කියනකොට වගේ අරමුණු රාශියක් තියදී සතිය පවත්තනවා. ඒ කාර්මණක තියදී සතිය පවත්තලා දිගට බැලුවොත් ඒ අරමුණ එකක් වුණත් ගොඩක් වුණත් වෙන්නේ මතු වෙනව නැති වෙනවා. මතු වෙනව නැති වෙනවා කියන එක තමයි. ඉතින් ඒකෙදි ඇත්තටම කියනවනම් මේ ඇතිවීම නැතිවීම වඩා වදින්නේ තේරෙන්නේ සිත් ගන්න ගොඩක් දකිනකොට තමයි. ඒක නිකන් පනුරිත්තක් වගේ ගොජේට බුද්ධඥානසිකට සම්තතිය කියලා කියනවා. ඇති වෙන්න නැති වෙන්න පටන් ගන්නවා. ඉතින් හරිය හොඳට මේක කොටු කරලා පෙන්වන්නේ එකක් පෙන්නලා ඒක නැති වෙනවා පෙන්නනවා. අන්තිමට සමූහයේ වශයෙන්ම ඇතිවීම නැතිවීම දකින්න පටන් අර ගන්න නම් දැකපු දේ සැක කරන්නේ නැතුව ඉරියව් මාරු කරන්නේ නැතුව දිගට බලනින්න. බලන් හිටියොත් එකක්ද බැලුවත් සමූහයක් දිහා බැලුවත් ඒව ඇති වෙච්ච තැනම කිසිම සලකුණක්වත් නොතබා නැති වෙන බව පේනවා. ඉතින් ඒක දකිනකොට මේ භාවනාව හරහා මේ ත්‍රිලක්ෂණයේ පළවෙනිම ලක්ෂණය. හුත්වා අභාවතා විපරිණාමතා අනිච්ඡතා කියලා ඇතිව නැති වෙන බව වෙනස් දෙයක් පාටපත් වෙන බව වෙනස් වෙන බව ඉතින් මේක අපිට බලන්න බැරි අපේ හිත හැදිලා තියෙන නිච්ච සංඥා වෙනස් වෙන එක භාවනා කැඩීමක් කියලා හිතනවා ඉතින් ඒකට වෛර කරනවා එතකොට gadu ගෑනෙනවා එතකොට අපි කරප්පන් වෙනවා එතකොට අපිට අසාත්මක ලක්ෂණ එනවා නමුත් සරුවචාන්සේගේ පූලික යෙදවීම තමයි මේ නිත්‍ය සංඥාව පැත්තකට දාලා මේ විනස් වෙන බව විපරිණාමයටපත් වෙන බව ඇතිව නැති වෙන බව දකින්න ගතියට ගියත් එකක් තිබ්බත් ගොඩක් තියෙන ප්‍රශ්න නැහැ. අන්නේ විදිහට ඒකට ලෑස්ති මනසකින් යන එක තමයි මේකට උත්තරේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙර දින ධර්මදේශනාවේ සඳහන් වූ කාමච්ඡන්දය, කාම සංඥාව, කාම ගුණ යන වචන තුන පැහැදිලි කර දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. ඔය නිසා ගෙදර ගියාම ඒ CD එක හම්බ වෙනවා අහන්න තුන් හතර සැරයක්. එතකොට එතකොට පැහැදිලි වෙනවා. උත්තර. ඔව් අපිත් දැන් වෙලාවත් ඉවර වෙගෙන ඉනවා. තව කොහොම විනාඩි 5ක් 5කටත් වැඩි වෙලාවක් තියෙනවා කාට හරි මේ ඉදිරිපත් කරගන්න බැරි ප්‍රශ්නයක් හෝ නැත්නම් දීප උත්තර පිළිබඳව වෙන විතර කටයුතු දෙයක් තියෙනවනම් සභාවට ඉදිරිපත් කරන්නයි කියලා කරුණාවෙන් ඉල්ලා සිටිමි. හොඳයි විශේෂ නෑ හොඳයි ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්නත් හොඳයි මේ ක්‍රමේ තියාගන්න තමන් භාවනා කරනකොට අත්දකින්න දේවල් මිස අනවශ්‍ය දේවල් ප්‍රශ්න ලියන්න යන්නත් එපා. ඒකට තීරමුකුත් නැහැ. ඒ වගේම අද සමස්තයක් වශයෙන් කියන්න බලන සියලු දෙනාටම ওই ක්‍රමේ හරි නමුත් අත්දකින්න දේ අරමුණෙහි ව්‍යංජනන ව්‍යංජන සටහන් ආකාර ස්වභාව ලක්ෂණ තව ගොඩක් උකහ ගන්න ගොඩක් වார்த்தාවට ඇතුල් කරනවා නම් ඒක භාවනා ඉබේම තමා විසීම කමඨාන් සුද්ධ කිරීමක් කිරීමක් බවට පත් වෙනවා ඒ මතක් කිරීමත් එක්කම අපේ සාකච්ඡා වාරයේ නිමාව සටහන් වෙනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි පැයකට පස්සේ එනවා මෙතෙන්ට පරියංග භාවනාවකට.